මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරි මුදලි නායක සෝමරත්න ආරච්චිල විසින් මුවන් පැලස්ස සමග ඇති ඇයි හොඳයිය තහනම් කොට සිඤ්ඤා ගමෙන් පිටමන් කිරීමෙන් පසුව විවිධ කටකතා ආරංචි පැතිරෙන්නට පටන් ගනී. මුවන් පැලස්සේ දැන් සිදුවන දේ සිඤ්ඤා මහ කැලේ සැඟවී සිටීමෙන් ආරචිරාලගේ පරිගැනීමට හා වාඩු පිරිමසා ගැනීමට කරන දේ බවටද සැක සංකාවක් පවතී. මේ කවුද එක්කෙනෙක් කඩලා ඉන්නවා ඒ ඒ පොඩ්ඩක් මේ එදරම අමාරුයි වගේ ගමු උස්සලා ගමු මේ මේ බණ්ඩද කොහෙද මේ මේ මේ බණ්ඩ තමයි බණ්ඩ තමයි අනේ ඒ ඔබත් උස්සමු උස්සමු මේ මේ මේ මේ පැත්තෙන් ගෙන්න අපි ගෙනියමු ආරච්චිලා ගෙදෙට්ට මේ බණ්ඩය බණ්ඩා ඉන්නේ අර කියාගෙන ඉත ගෙනියමු. ඔය පැත්තෙන් අල්ලන්න. මේ ආවෝ මහත්තයෝ. ආරජි මහත්තයෝ. ආරජි මහත්තයෝ. ආ ආ ආ. ආරජි මහත්තයෝ. මොකද මොකද මේ මහා සෙනගක්. මොකද මේ මහා සෙනගක්? මහා කලබලයක් මොකද මේ? පැත්තෙන් අල්ලන්න. ආ මේ අපේ හීම් බණ්ඩා නේද? යෝසා ඔළුවත් පැලිලා මොන වින්න හැයක් උනාද හැබෑටම ඈ මේ හරියටම අපිටත් කියන්න තේරුමක් නැහැ අර හපු ගහ වංගෝ ළඟ උඩු බැල්ලෙන් වැටිලා හිටියායි බොවන් ආ කවුරු හරි මේකට හදි කොලාවක්ද ඈ බලාපල්ලා ඉක්මනින්ම හතර හන්දිත් කැඩලාද මූගේ දෙයියනේ බලන්නකෝ මේ බලන්න මේ මොන නස්පෙත්තියක්ද මේ අපේ බණ්ඩ කුල්ලද 100ක් පතක් නෑ නෝනේ මේ ඉලපත්තත් හරියට තුවාල වෙලාලේ නෑ විලා අනිකේ හපු ගහ වංගුව බොහොම නපුරු තැනක් නෙවෙයි එතනනේ මේ බණ්ඩව උඩුබැලිය අතට පත බෑවිලා ඉඳලා තියෙන්නේ. ආ වෙච්ච හදියක් අහගන්නවත් කොල්ලට 100ක් පතක් නෑ. මේ වැටිලා හිටපු වෙලාවේ ඉස්සෙල්ලම හදි ගැහුනි කාටද? කියාපල්ලා. ආ හදි ගැහුනේ කාටද මේ කව? මේ අර කියන මේ හදි ගැහුනේ නම් අපි දෙන්නට මම මේ පොකුටත් එක්ක මේ හපු ගහ වංගුව හරියෙන් එනකොට මේ ඈත තියා අපි දැක්ක මේ කෙනෙක් කටුලාන හරිය පාරේ උඩු බැල්ලෙන් වැටලා ඉන්නවා ආයිබෝන්. ඉතින් ඉතින් හොඳටම රෑ බෝවිගෙන එන වෙලාව ඉතින් අපි මුලින් හිතුවේ මේ වෙරිකාරයෙක් වෙන්න ඇති කියලා. ඔව් ඔව් ඒ පස්සේ ඇවිල්ලා බැලින්නම් මේ වලව්වේ බණ්ඩනේ ලේ පෙරාගෙන වැටිලා ඉන්නේ. මේ හාදයා ඒ වෙලාවේවත් අමුන්ට වෙච්ච සංගෙදිය ගැන මොකොත් කීවේ කාර්යය නැද්ද? අර පිට මහත්තයෝ මේ මේ ටිකක් ඇසරලා බැලුවා. එතකොට අපි බණ්ඩෝ මොකද වුනේ කියලා ඇහුවා. මේ එතකොට ආයිමත් ඇස් දරලා හොඳටම බය වෙලා මේ මේ ගිරිතක් වෙලා බලාගෙන හිටියට මොකුත්ම කියෙන්නේ නැහැ. හැබැයි හරියට මට ඇස් රතු වෙලා වගේ ඇස් ඇරලා හොඳටම බය වෙලා බිරන්ත වෙලා බලාගෙනත් හිටියනම් ඈ මේ ඇස් දෙකත් හොඳටම රතු වෙලා තිබුණා මොකද්ද උනේ කියලා යමක් හිතෙන්නේ නැද්ද හැබෑටම මණිකේ මණිකේ මොකද නොහිතෙන්නේ ඇයි වෙලාවත් හරියටම බිමට කළුවර පාත් වෙලා ඇඳිලි සමයම ඈ ස්ථානෙත් බලපුවාම හරියටම හෝම්පල පාමුල හපු ගහ වංගුව. ඉතින් ඉදෙනෙත් නම් ඔය කියන තැන හපු ගහ වංගුවේ ඔය සෙයියාවෙම කී දුහක් නායින් කටින් ලේ පෙරාගෙන උතැනම පත බෑවිලා තියෙනවද බෑටම. දැන් ඉතින් සංකා දෝෂයක් නෑ. මණිකේ මේක මේක මේ මේ රීරියකාගේ දෝෂයක්මයි. ඕ ඕ. සාසුද්දෙන්ම රීරියකාගේ දෝෂයක්මයි. මේ මේ ආරති මහත්තයෝ මේ මේ පාළු මූසල අපු ගහ වංගුව නිසා මේ අපිටත් හිතට බයක් ආවා. මොකද අපේ කවුරාලා මාමණ්ඩි නාහෙන් කටින් ලේ පෙරාගෙන වංගියක් දොප ගෑවුනොත් ඔතනමනේ ඉතින් ඒකත් වෙලාවට අපේ මතකයට ආවා හරි හරි හරි කොල්ලනේ හරි දැන් අපේ බණ්ඩ කොල්ලට වෙච්ච සංගෙදිය අපි තීන්දුව කරලා හමාරයි මොකද මේ මුවන් පැලැස්සට මහසෝනා කලු කුමාරයා කඩවර දෙයියෝ රීරියකා පිටස්තරයෝද නෑනේ නෑ එහෙමයි එහෙමයි ඒ අයත් ඉතින් අපේම දොළබිලි පිදේනි තටු ඈ එහෙමයි ඉතින් මේකව වලව්වට තදලාගෙන ආවා වගේම මේ ගමම්ම වෙදගෙදරටත් ඩොක්කගෙන යන්න ඕනේ ඕකටත් කලින් ඔය ගෙනල්ලා තියෙන බෙලිමල් වතුර කිතුල් හකුරු එක්ක කවුරු කවුරුත් බීලා හිටින්න හා බීලා හිටලා හා එන්න එන්න බෙලිමල් වතුර බීලා මේ එන්න ඕගොල්ලෝ දෙන්න හරි හරි මේ හරි බීලා හිටපල්ලා හා දැන් දැන් ඉතින් ඔය ඔය ඉන්න විදිහටම තඩලාගෙන දැන් ඉතින් වෙද ගෙදරට ඔය ටිකක් දොක්කාගෙන ඵලයල්ලා එහෙමයි එහෙමයි මේ සමුන්නාංශ කියන විදියට අපි කරන්නම්. ඔය බෙලිමල් වතුර ටික බීපල්ලා. බීපල්ලා. මේ රෑ පානේ මේ කුදලගෙන එන අඩයාලම දුටුවාම වෙදමාමා ටිකක් අඳුන් කුඳුන් වෙලා හිටීවි. ඒත් උඹලා දැන් මේ අපි කියාපු විස්තරේම කීවම පස්සේ තේරුම් ගනේ මොකද්ද මේ බණ්ඩට වෙලා තියෙන සන්තෑන්සිය කියලා. ඔව් ඔව් ඔව් ඔව්. භූත ලක්ෂණ වලින්ම වෙදමාම දන්නවා ආතුරයා යක්ෂ දෝෂයකාද රීරියකාද මොකාද කියලා. ඔව්. ඔය භූත ලක්ෂණ වලින්ම වෙදමාම කියන්ට දන්නවා. ඒ <laughs> හන්ද දැන් උඹලා සුනංගු නොවි ඵලයල්ලා තේරුණාද එහෙමයි ආ ලෙඩා මල් වතුර ටික බීලා ඉන්න ආහා බීලා ඉක්ම කරලා වීපල්ලා ඉතින් ඔක අතක ගයින් නැතුව ලෙඩා ඔහොමම කුදලාගෙන විදමා මගේ ගෙදරට බහින පල්ලම් කරේ බොහෝම පොරවැසෙම තේරුණාද පොරවැසෙම දෙපා වාරුවෙන් පැහැලා යන්න වෙයෝ ඈ බොකුට හරි ඩිංගා හරි අද වෙදරාල මාමට උදව්වට කවුරු හරි එකෙක් නතර වෙන්න වෙయ్యෝ. පුළුවන් මේ පුළුවන් මේ මේ මං උදාහරණයක් කියනවායි කියපල්ලා. හොඳයි හොඳයි හොඳයි ආරච්චි මහත්තයෝ. මේ මේ අපි අපි එහෙම කරන්න මේ පොකුට උඹ ඔය පැත්තෙන් අල්ලපන් මම මේ පැත්තෙන් අල්ලන්නම් හිමීට හිමීට යමල්ල දැන් ප්‍රවේශමෙන් හිමි ඔය පැත්ත බලාගෙන බලන්න මන්නේ මන්නේ හරි හරි හරි යන් යන් යන්

මැනිකේ! මැනිකේ! කවුද? කවුද මේ කතා කරන්නේ? <coughs> ආ, වෙඩික්කාරයා නමේ. මොකෝද මේ වලව්වේ ඉස්සරහටත් වහලා දාලා? අපේ මේ බණ්ඩ කොල්ලට තාම හොඳක් නැහැ නමේ. ඉතින් උගේ වැඩ ටිකක් දැන් අපිම කරන්ට එපායේ. ආරච්චි මහත්තයා ඕන් ගියා හරක් දිගේරි කරලා තුම් පෑල පැත්තෙන් ගොහින් එන්න කියලා බෑ නේන්න. හීම් බණ්ඩ කොච්චර වැඩ සම්භාරයක් මේ වලව්වේ කෙරුවද? උඹ කියන්නේ වෙඩික්කාරයෝ මේ වලව්වේ දකුණු අත කැඩුනා වගේ වැඩක් නෑ අපිට සිද්ධ වුණේ දැන්. ඕන් එහෙනම් බලන්න මැනිකේ. කාගේ හරි යගේ තේරුම් ගන්නට නම් ඒ මිනිහට ටික දොහකට හරි හෙනයක් එටෙන්න ඕන. බලන්ට ගාල සුද්ධ කරන්ට හර දිගේලි කරන්ට කුමුරු වතු පිටි බලා ගන්න කියන්ට රාජකාරි පණි උඩ පනත් පිරිමහාන්ට බලු කූඩුව නඩත්තු කරන්ට බලු බල්ලෙක් නෑනේ මේ වලව්වේ දැන් හෙච්චරය වලව්වට ඔය එක එක જાතිය හොර තක්කඩුව ඇදගෙන ආපුවාම උන්ව දඬු කඳේ ගහන්න ඊට පස්සේ උන්ගේ ඕන එපාකම් පිරිමහන්ට මේ සේරෝම දේවල් වලව්වක අතකුළු පතකුළු රාජකාරි වැඩ කොච්චරනම් මේ කොල්ල පිරිමැහැව්වද හැබැයිටම මැනිකේ මොකද්ද මේ බණ්ඩ කොල්ලට වෙච්ච සන්තෑසි උඹ ආයේ කොහොඳයි ඔය නෑඳි ගනින්කෝ ඔය නෑඳි ගනින් එදා ඔය කියන දවසේ ආරච්චි මහත්තයා අර ඩිංගිරාලට පණිවිඩයක් යවුවා බණ්ඩාතේ හ්ම් ඌත් ඉතින් ඉරගල වැටෙන ජාමේ ගොහින් එන්නම් කියලා ගියා. හොඳටම රෑබෝ වෙලා. ආපහු එනකොට අපු ගහ වංගුව හරියදි තමයි නාහින් කටින් ලේ පෙරාගෙන වැටිලා තින්නේ. ගස් ගොම්මනේ දවාලේ ගියත් මැණිකේ. ඔය හපු ගහ වංගුව හරිය පාළු මූසල කමට කවුරුත් බයයි. රෑ හින්දා මුගේ හිතේ චකිතේට වලිප්පු හැදිලා වැටෙන්න ඇති. මේ අහපම් වෙඩික්කාරයෝ වලිප්පුව හැදිලා නෙවෙයි. ඔබ දන්නවද නාහින් කටින් ලේ පෙරාගෙන වැටෙන කාරණේ? ඕකට තමයි වීරියක් ආගෙහුවා කියන්නේ. ඕක රීරියක්ෂ දෝෂයක් මිසක්වා මේ වලිප්පු හොල්මනක් නෙවෙයි. හරි හරි මැනිකේ. ඔය රීරියකා ගහන කතාවත් නාහින් කටින් ලේ පෙරාගෙන වැටෙන කතාවත් මමත් අහලා තියෙනවා. හොඳයි. කොල්ලගේ අතට පායට වෙන තුවාලයක් කැලලක් අමාරුවක් නැද්ද? මොකද නැත්තේ ඒ වෙලාවේ නම් ඔළුවත් පැලිලා කොල්ලගේ උරපත්තත් තුවාල වෙලා එදා මෙහාට ගෙන ආපු වෙලාවේ සීයක් පතක් නැතුව කඳක් වගේ කුදලගෙන ආවේ. ඕ කවුද බණ්ඩා වලවට කුදලන් ආපියෝ? වෙන කවුරුත් නෙවෙයි. එදා රෑ ඔය පොකුටලා ඩිංගලා මුදියාන්සෙලා මහා ගොඩාක් සෙනග හොඳ වෙලාවට හපු ගහ වංගුවේ මහපාරෙම වැටිලා හිටපු වෙලාවේ මුලිච්ච වෙලා මොකද යකෝ කියලා මෙහෙ කුදලගෙන වලව්වට ගෙනත් දැම්මා. මම මෙහෙම ඇහුවට මැනිකේ මාත් එක්ක අමනාප වෙන්න කාරි නෑ. මැනිකේ හිතනවාද ඔය දඩ මස්සු කුරන පොකට හොඳ මිනිහෙක් කියලා. ඇයි උඹ එහෙම ප්‍රශ්න කරන්නේ? උම්ම තමයි කොල්ලව තඩලාගෙන වෙදරාළගේ ගෙදරටත් ගොහින් දැම්මේ. ඒක එහෙම වෙලාවෙ හැටියට කොලා වෙන්න පුළුවන්. ඒත් මැනිකේ මේ මුවන් පැලේ ඉන්න අන්තිම නරකම නරක දෙපිට කාට්ටුවේ තමයි ඔය පොකුට කියන්නේ. උඹ කියන්නේ පොකුටල බණ්ඩට ගහලා හදි කොරා කියලාද? රටේ ලෝකේ දැන් වෙන දේවල් අහනකොට දකින්නකොට මැනිකේ. අපට සැක හිතෙන්නේ නැද්ද? හැබැයිටම මං කියන්නේ එහෙම වෙන්නේ නැද්ද? පොකුට හොඳ මිනිහෙක් නෙවෙයි කියලා මේ මුවන් පැලේ මිනිසු දන්නවා. ඒක ගෝණවලිගේ පෙන්න පෙන්න දඩමස් කියලා මීහරක් මස් විකුණනවා. දෙපිට කාට්ටුව විශ්වාසයක් කියන්න බෑ ඕකව. මම උඹට මොන්ට මොකවත් හදන් එන්න. ඕම හිටපන්කෝ. මේ ආරච්චිල මහත්තයා පේනවා මැනිකේ. මොකු බොන්ට ඕනේ නෑ. හදන්න එපා මැනිකේ. ඕ මම මේ උදහනක්කේ වැඩ ගොඩක් කරාගෙන එන්ටහි ගියපු ගමන් මේ ඈ ඔබ මේ ආපු ගමන්මද හා හා හරි හරි මම ඇඳියනි හා ඇවිල්ලා බොහොම වෙලාවක් මේ කතා කර කර හිටියේ බණ්ඩ කොල්ලට වෙච්ච හදිය ගැ මම මේ දැන් වෙදරාළගේ ගෙදරටත් ගියා කොල්ලගේ තාත්තේ ගැන වෙදරාළත් එක්ක කතා කරලා හොයලා බලන්න කියලා හ්ම් දැන් මොකද බණ්ඩට මොකද එදමාම කියන්නේ ඔන්නු හැටියට දැන් තරමක් හොඳයි ඒත් උරපත්තටයි ඔළුවේ තුවාල වලටයි වෙදරාළගේ gederම නතර කරගෙන බෙහෙත් කරනවා ඕ. කනවා බොනවා වුණාට ඒත් ඌ නිකන් මබ්බෝ වෙලා වගේ ටිකක් බං. මොකද්ද ඔය සංගෙඩියේ මුල? <laughs> මේක මේ අපේ මැණිකගේ කනේ හැම කියන්න එපාම. තේරුණාද? අන්න අර ඩිංගිරාලගෙන් කාසිපණම් වගේක් ගන්ට තිබ්බා. හැන්දෑ කුරේ මං ඔය බණ්ඩා කොල්ලව යව්වා ඊළඟට වරෙන් කියලා. දැන් කාසිපණන් ගෙනාවද ලැබුණද? පවුම් 50ක්. පවුම් 50ක් වතුරේ බොලම්. මැනිකේ දන්නවා නම් මේක බොල මයි ඔලුවත් කයි. මගේ ඔලුවත් කයි. ඉතින් ආරච්චිල මහත්තයා නිකමටවත් බණ්ඩගෙන් ඇහුවේ නැද්ද කෝබොල කාසිපණන් කියලා? නෑ නෑ ඇහුවේ නෑ. ඌට නිච්චියක් නෑ. ඌ නිකන් ඔය ඉන්නේ මබ්බෝ වෙලා වගේ. මූව තඩලගෙන ආපු වෙලාවේ මොකෙක් හරි ඒක අතපත ගා ගන්නට ඇති. හ්ම්. මෙයා පමෙඩික්කාරයා. උඹට කියන්ට අපි හිතාගෙන හිටියේ මේක මේ හීරි යකා ගහලා කියලානේ. නමුත් වෙදරාල කියන්නේ එහෙම නෙමෙයි කියලා. කොහොමද වෙදමාම කියන්නේ? පස්සෙන් ආපු එකෙක් පොල්ලකින් තඩි බාලා ඔලු ගෙඩියටත් වැදිලා උරපත්තටත් වැදිලා තුවාල වෙලා කියලායි උන් දැ කියන්නේ. මේකනම් කොහෙත්ම යක්ෂ දෝෂයක් වෙන්න බැයිලු. ඕන්න බලපන් ඉතින්. සමුන්නාංශට කියන්න ආරච්චිල මහත්තයා. ලොකු මංකොල්ලයක් ගෙහුම් තිනවා කවුරුත් දන්නේ නැහැ. හ්ම් හ්ම්. දෙන්නටම බොන්ට රණවලා මල් හැදුවා. ඕ හරි බොම් බොම්. ඕම් ඔය කිතුල් ලකුරුත් එක්ක බොන්ට. බත් බීපම් බත් බීවා මේ. මම මේ පොඩි කතාවකට කොටු වෙලා හිටියා එහා දෙවට ළඟ. ඔව් ඔව් දුටුවා දුටුවා මං එන ගමන්. ඩිංගිරියක් කනේ දෙහිටියේ. ඔව් කෙනා නම් එයා තමයි මේ ගෑණි අමුතු කතාවක් කියනවනේ. හ්ම්. අපේ බණ්ඩකොල්ලගේ සංගීතය ගැන. මොකද්ද මණිකේ? මොකද්ද මොකද්ද දැන් හැබැයි ඔය ඩිංගිරි කියන අමුතු කතාව ඉවත් අපි දැනගන්න එපා ඒ කියන්නේ සිඤ්ඤා ඔව් ඔව් අර දඬු කඳේ ගහපු කුරුඳු මුදලාලි ඔව් ඔව් ඉතින් ඉතින් සිඤ්ඤා ඔව් ඔව් මොකද මොකද ඉතින් සිඤ්ඤා මේ මුවන් පැලස කැලෑවේ හැංගිලා ඉන්නවලු ආ තාම ගිහින් නැහැලු ඌට දඩත් ගහලා දඬු කඳේ දාලා සේරෝම කපාපු කුරුඳුත් මං කොල්ල කෑවා කියලා ඌ වාදුවන්ට බලාගෙන බණ්ඩ කොල්ලට හරි කෙටුව කියලායි පොඩි ආරංචියක් තියෙනවා. ඒ ඇත්තන් එහෙම කිව්වද මණිකෙත් එක්කලා? අපි වුවට එච්චර කලබල වෙන්න හොස්ස නරක කරගන්න ඕනේ නෑ. ඒ ගෑනු මිනිස්සයා එහෙම ගොතාපු කතාවක් නම් කීව තමා මට. මේ මණිකේ මේ මේක වෙදිකාරයෝ උඹත් මේක හොඳට මතක තියාගන්නින් තේරුණාද? ආණ්ඩුවේ මහේජන්ත උන්නාන්සේ ආරච්චිල ඨානාන්තරයේත් එක්ක මට පොරදාන කරලා තියෙන අන්න අර තේජානුභාව පිත්තල බොත්තම් කෝට් එකේ බලයෙන් ඔය සිඤ්ඤා කියන එක මේ මුවන් පැලස්ස කැලෑවේ වහන් වෙලා හිටියොත් ඕකව මං සුන්නද්දූලි කරනවා කරනවාමයි යෝන් කිව්වා. අනේ හැබැයිම මට ඉතින් නේද මං කියන්නේ අපේ ආරච්චිල මහත්තයාට කලබල නොවේ ඉන්න කියන එක. ඒ ඩිංගි ගෑනිට පිස්සු. දැන් මෙහෙ ඇති සිංහෙක් නෑ. ඌ එදාම ගියා ලූල්වත්තෙන් ලොරියක නැගලා කොළඹ රටට. මෙහෙ ඇති සිංහෙක් නෑ. දැන් මේ බණ්ඩාගේ හුටපටේ වෙලා තියෙන්නේ අමුතු විදිහකට. මේ මැනිකෙත් එක්ක අපි මෙච්චර වෙලාවක් මම කතා කර කර හිටියේ ඒක. මේ මේ මේ මේ උඹ සිඤ්ඤා නිදහස් කරන්ට හැදුවට ඕකව මට හරි හැකයි. හ්ම්. ඕ. ඌට මේ මුවන් පැලැස්සේ කැලෑවේ හැංගෙනවා නම් ඕන තරම් උගේ උල්පන්දම් කාර්යෝ මේකේ ඉන්නවා. ඔබට තේරුණාද? ඉන්නවා වෙන්න පුළුවන් ආරච්චිලා උන්වහන්සේ. උන්ගෙන් අපට කාරි නෑ. මේක මේ වෙලා තියෙන්නේ හීම් බණ්ඩගේ හුටපටේ හින්දා. ඈ? ආව කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? ඔව් කියමු බලන්න, කියමු බලන්න. ඔය සිද්ධිය වෙච්ච දවසේ බණ්ඩා වලව්වට කුදලගෙන ආව පොකුට තමුන්නාන්සට මතකද? ආව මතකයි මතකයි. එදා බොම කර ගහලා උදව් කරපු එකෙක් නේක. ඔය පොකුට කියන්නේ. ආ. ඒක කොහොමද හොඳටම විශ්වාසද? <laughs> මැනිකේ මැනිකේම දැන් කතා කරන්නේ. ඒක මේ ගමේ වුණාට වලව්වට එච්චර හිතවත්කමක් නෑ නෝවේ. විශ්වාසයක් ඇති එකෙක් නෙමෙයි. ආව ඉතින් ජීවත් වෙන්නේ දඩමස් වලින්නේ. <laughs> ගෝනමස් කිය කියා මීහරක් මේ මේ මුවන්පලස්සේ මිනිසුන්ගේ මීහරක් ඉඳ හිට නැති වෙනවා. මෙත මාමත් කියලා තියෙනවා නම් මේක යක්ෂ දෝෂෙකුත් නෙවෙයි කියලා. කවුරු හරි පස්ස පැත්තෙන් ඇවිත් පොල්ලකින් පත බාලා කියලා. අපට පොකුණ ගැන සැකයක් අඩමාණයක් ඇති වෙන්නේ නැද්ද ආරච්චිල උන්වහන්සේ? මණිකේ මණිකේ මෙහාට එන්න. මේ වෙදිකාරයා කියන කතාවට මට ආයෙමත් යක්ෂාවේශ නගිනවා ඕන. තමුන්නාන්සේ කෑකෝ ගහන්ට කාරි නෑ. හ්ම්. මණිකේ කුස්සිය පැත්තට ගියා. බණ්ඩ අතේ තිබිච්ච පවුන් 170ක්ද ඒකත් වතුර කීවා නේද? කොහොමද සංගීතය වෙලා තියෙන්නේ? මේ කට රීරියකා නෙමෙයිනේ බොල ගහලා තියෙන්නේ. ඔහෙනම් පස්සා පැත්තෙන් ඇවිත් ඔලු ගෙඩියට පත බාන්න ඇත්තේ මේකා පොකුටම වෙන්න ඇති. ඔව්. මට දැන් ඔන්න සංගෙඩියේ පැහැදිලි වෙදි කාර්යය. හොඳට පැහැදිලි. ඒකනේ. මේ මණිකේ මණිකේ පොඩ්ඩක් මෙහි ආවනම්. මේ මේ මේ මොකද මේ පාර මේ කලබල වෙලා කෑ ගන්නේ. මොකවත් 아무තු නුවණක්වත් අපේ ආරච්චිල මහත්තයට පහළ වෙලාවක්ද? ඈ අර අර ඩිංගිරි අම්මා සිඤ්ඤ ගැන කියන කතාව පට්ටපල් බොරුවක්. ඌ මේ මුවන් පැලස්සේ මහා කැලෑවට වැදිලා හදි කරන්නේ කොහොමද? ඒකා ලොරියක නැගලා මක බෑ වෙලා තොලොංචි වෙලා යනවා මේ අපේ වෙඩිකාරය දැහැටම දැකලානේ නැද්ද මං කියන්නේ මේ ආරච්චි මහත්තයෝ මං කීවේ ඩිංගිරි අම්මා මා එක්ක කීව දේ නොවේ. හරි හරි හරි ඉතින් කියන්න කොහොම කීවත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕන කියන්නේ ඕන් ඕක තමයි මැනිකේ. බණ්ඩට හදි වෙච්ච කතාවලින් නොමග යන්නේ කවුද? අපි. පාඩු කාටද? අපට. හැබැයි පුතෝ ඔය එක එක මොන මොන කතා හැදුවත් මේ ආරච්චිල උන්නාන්සිට විතරක් අංශ වරද්දන්ට නොමග යවන්නවත් හිතුවා මදියෝ. ඔව්. එහෙනම් ඉතින් අපේ කාට හදි කෙටුවේ ශ්‍රීරියකාද? එහෙම නැත්තම් මහසෝනද? මණිකේ වෙදරාල කියන්නේ මහසෝනවත් ශ්‍රීරියකාවත් නෙවෙයි කියලයි. දැන් මේ උදැහැනැක්කේ මට කිව්වනේ විස්තරේ. මේ මේකේ ආගියතක් නම් මට තේරෙන්නේ මට කියන්න තියෙන්නේ ඕන් ඔච්චරයි. මණිකේට නොතේරුණාට මං හොයාගෙන ඉවරයි. හ්ම්. තමුන්ගේ ආනුභාවයෙන්වත් තේජසින්වත් තානාන්තරයෙන්වත් වැඩක් තියනවද? හරියට අපරාධකාරයෙක් හොයාගන්න බැරි කොට. මණිකේ මණිකේ කියපු කතාව බොහොමත්ම වැරදි. බොහොමත්ම වැරදි. වෙදිකාරයා උඹම දන්නව නේද? මේ මුවන් පැලසේ අපරාධකාරයෝ හොරු මංකොල්ලකාරයෝ තක්කඩි කී දහහක් මේකට ඇදගෙන ඇවිල්ලා ඈ දඬු කඳේ ගහලා බිම දිගේ ඇදගෙන ගොහින් කසපාර දීලා හොම්බ බිම උලලා යකඩ වලලු දාලා මහජේ ජන්ත උන්නාන්සේගේ නීති ප්‍රකාර රාජකාරිය අකුරටම කරන හැටි ඔබ දන්නවනේ ඔබ හොඳට දන්නව ඒක නැද්ද මේ තමුන්ගේ gedara සේරෝම වැඩ කන්දරාව දිවාරෑ නොබල කරන මේ බණ්ඩ කොල්ලට හදි කරලා දැන් කී දොහක්ද වෙදමාමත් කියනවාම නම් මේක මේ යක්ෂ දෝෂකුත් නොවේ කියලා ඌ තලා මරා දාපු අපරාධකාරයා අල්ලලා ඌ හිරේ විලංගුවේ දාගන්න බැරි නම් මොකද්ද මොකද්ද අපට ඇති නම්බුව අගේ ඉඳගෙන දෙපිට කාට්ටු වැඩ කරන පොකුටලා වගේ වුන් ගැන මං ඇහැ ගහගෙනයි ඉන්නේ මං ඇහැ ගහගෙනයි ඉන්නේ උන්දලට මේ ආරච්චිලගෙන්නම් මොනම ගැළවිල්ලක්වත් සමාවක්වත් නැහැ. ආයේ වචන දෙකක් නැහැ මගේ. ඕ. හැබැයි ඉතින් බණ්ඩට හදිකොටව පොකොටල කට්ටිය මේ මුවන් පැලැස්සේ ඉන්නවද දන්නේ. උන් ඔය ලග්ගල කැලෑවට හරි අත්තල මෙට්ටුවට හරි පැනගෙන ඇති. මේ රාජකාරී නීතිය එක්ක කට්ටිපණින්ට මං ඉඩක් අඩක් ඉතුරු කරන්නේ නැහැ. <laughs> මං අපරාධ කරාපු වුන් මොන දීපංකරයක ගියත් සති තුනක් යන්ට කලින් උන්ට දඬුවම් දෙනවාමයි. මං කියන්නේ මොකා වුණත් වැරදි කරපු අයට දඬුවම් තියෙන්න ඕනේ. හොරකමට හොරාට. මේ වෙලිකාරයා අර තෙලොන්නේ. දැන් උඹ මේ දැන් මගෙත් එක්ක වරින් මගෙන් යන්න. කාලිමෑණියන්ගේ දේවල් තියන්න වරින්. සේරෝම ආයුධ හරහා දාලා පොල් ගහලා ත්‍රිශූල පුච්චලා ගිනියම් කරලා කපුරාලට කියලා සාප කරවලා තුන් දොහක් යන්ට කලින් සේරෝම අපරාධකාරයෝ බණ්ඩට හදි කරපු සේරමෙවුන් පොළවේ ගහලා හතර හන්දි කඩලා කම්මුතු කරලා දාන්න කාලිමෑණියන්ට බාර දෙන්න. ඕන්න වරයන්ට. කාලිමෑණියෝ අපරාධකාරයෝ බොටුවෙන්ම විනාශ කරන්ට. තුන් දොහක් ඇතුළත ඉවරයි අපරාධ කෙරුවාව. ඉවරයිනේ ඉවරටම ඉවරයි අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගුඩ මණිකේ ශීලා පරණමානගේ වෙලිකාර්යා කමල් ගමගේ කතනය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමා